ස්වාමීන් වහන්සේ තව එක ප්‍රශ්නයක් තියෙනවා මේ නොදැන කරන පාපේ විපාක වැඩි කියලා ඔබ වහන්සේගේ දේශනාවක මම ඇහුවා. නොදැන කරන පාපේ. නොදැන කියන එක ක්‍රම දෙකකට සිද්ධ වෙනවා. නොදැන කිව්වෙන් පස්සේ දැන් අපි හිතමු චක්කුපලහා මුදුරෝ සක්මන් කරනකොට අර පොළවෙන් මතුණු පොඩි පොඩි පණුව පෑගුණා. එතකොට උන්වහන්සේ දන්නේ නැහැ එතන සත්තු ඉන්නවද කියලා උන්වහන්සේට සත්තු පෑගීමේ අදහසකුත් නැහැ. උන්වහන්සේ කරන්නේ සක්මන් කරන එක. එතකොට S2 පේන්නේ නැති නිසායි අර අර්බුදේ මතුනේ. එතකොට එතන නොදැන කියලා කියන්නේ උන්වහන්සේට චේතනාවක් පහළ වෙලා නැහැ. ඒ සතා මැරීමට ක්‍රියාත්මක වීම සම්බන්ධව චේතනාවක් පහළ වෙලා නැහැ. ඒකට කියන්නේ නොදැන කියලා. ඊළඟට අපි හිතමු පොඩි දරුවෙක් කුරුමිනියෙක් අල්ලගෙන උඩ නලියනකොට උගේ අණ්ඩෙන් අණ්ඩ ගලවනවා. ගලවනකොට දැන් ඒ පොඩි දරුවාටත් ඒ කරන වැඩෙත් අපි කියන්නේ නොදැන කරනවා නමුත් පොඩි දරුවාට අර කුරුමිනියගේ අණ්ඩෙන් අණ්ඩ ගලවන්න ඒ සම්බන්ධව චේතනා පහළ වෙනවා. එතකොට මේ පොඩි දරුවා සතෙක් බව දන්නවා. සතෙක් එතන ඉන්නවා සතෙක් බව සතේ ඒ සත්ව සංඥා වෙනවා මොකද ද්‍රව්‍යයක් එහෙම නලියන්නේ නැහැනේ අර නලියන එකත් එක්කලානේ දැන් මේ දරුවට මේක ගලවන්න හිතෙන්නේ එතකොට සත්ව සංඥාව ඇවිත් තියෙනවා සතෙක් බව දන්නවා ඊට පස්සේ වදක චේතනාව එතන වදක චේතනාව රෞද්‍ර නැති වුණාට දැන් මේ අණුව ගලවලා අයින් කරන්න ඕන කියන චේතනාව පහළලා තියෙනවා ඒ චේතනාවත් එක්ක දරුවාගේ අත්පය ක්‍රියාත්මක වෙලා තියෙනවා ඒකෙන් ඒ ඒ සතාගේ අණුව කැඩිලා තියෙනවා එතකොට එතන නොදැන කියලා කියන්නේ මේක පිනක්ද පවක්ද මේකේ බරපතලකම දන්නේ නැහැ කියන එක. ඒක කර්ම සිද්ධ වෙන්න අදාළ කාරණයක් නෙමෙයි. එතකොට චේතනාව පහළ වුණේ නැතිනම් එතන කර්මයක් ජනිත වෙන්නේ චේතනාව පහළ වෙලා මේක අකුසලයක්ද කුසලයක්ද කියලා නිනවුවක් නැති එකට සබාධමේ නිදහසක් නැහැ. ඒක ඒක තමයි නොදැන කරන පාපේ බරපතලයි කියන්නේ දැන් අර දන්න කෙනෙක් ඒ සතාගේ අඬුව කැඩුවා වුණත් අර කඩන්න ඕන නිසා යම් හේතුවක් නිසා කඩනවා නිසා මේක පාපේ කියලා දන්නකොට ඒක ආස්වාදනය කරමින් කරන්නේ නැහැ. අර මේක පාපයක් කියලා නොදන්න කෙනා ඒකේ ගිලිලා ඒක විඳින්මින් ඒක ආස්වාදනය කරමින් බොහෝ සිතුවිලි සංඛ්‍යාවක් ජනිත කරනවා ඒ කර්මයක් එක්ක. එතකොට ඉතින් බොහෝ ආත්ම භාවවල විපාක දෙන්න සුසු බරපතල කර්මයක් ජනිත කරගන්නවා. ඒකයි නොදන්නා බවත් එක්ක අවිද්‍යාව තමයි ක්‍රියාත්මක වෙන්නේ. අතන නොදන්නා බව කියලා කියන්නේ ඒක ඒක අචේතනික ඒ කියන්නේ චේත ඒ සම්බන්ධ චේතනාවක් පහළ වෙලා නැහැ. දැන් අපි ඕකට තවත් අපි උදාහරණයක් කිව්වා දැන් වාහනයක යනකොට එකපාරට අම්මා හරි තාත්තා හරි වාහනයට හැප්පිලා යට වෙලා මැරෙනවා. එතකොට දැන් අම්මා තාත්තා හප්පන්න අදහසක් තිබුණේ නැහැ. එතකොට වාහනේ Tamanට පාලනය කරගන්න බැරි වෙච්ච නිසායි ගිහිල්ලා හැප්පුණේ. ඉතින් ඒක මාතෘ පිතෘ ඝාතනයක් සිද්ධ වුණාට කොහෙත්ම එතන ආනන්තරේ පාප කර්මයක් තබා ප්‍රාණඝාත කුසලයක්වත් එතන නැහැ. හැබැයි තමන් පසුතැවිලා වුණනම් තමන්ට ඒක හදාගන්න පුළුවන්. අපාරාදේ මගේ අතින් නේද මැරුණේ කියලා හිත හිතා ගිහිල්ලා ඒකෙන්ම නිරේ උපදින්න පුළුවන් ඕන. ඒක වෙනම කාරණයක්. ඒ පශ්චාත්තාපයත් එක්ක. එහෙම නැත්නම් එතනදී මාතෘ පීතෘ ඝාතනයක් තබා ප්‍රාණඝාතයකටවත් අවශ්‍ය ටික එතන සම්පූර්ණ වෙන්නේ නැහැ. එහෙමයි සායනස තේරුම් ගන්නයි.